සියලුම දික්ටි වලට පිළිතුරු දුන්නේ බුදුරජාණන් වහන්සේ හේතුඵල න්‍යාය ඉදිරිපත් කළා. අනිත් සියලුම ඒවා වැරදි. අනිත් සියලුම ඒවා දික්ටි. දික්ටි කියන්නේ වැරදි දැකීම. සියල් හේතුන්ගෙන් හටගන්න බව දේශනා කරපු එකම දේශකයන්න් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. දික්තිය විසුද්ධිය වෙන තැන දික්ටි විසුද්ධියේදී අපි කොටස් 201ක් අරගෙන බෙදලා පෙන්නවා තියෙන්නේ නාම රූප දෙකක්. වෙන කිසි දෙයක් නැහැ. සිතක් හා ඒ සිත එක්ක පැටලිච්ච සිතුවිලි. ඒවට කියන්නේ නාම ධර්ම. අනිත් සියලුම දේවල් ඇයට පේන එක, කනට ඇහෙන එක, නාසයට දැනෙන එක, දිවට දැනෙන එක, ශරීරයට දැනෙන ඒ සියලුම දේවල් රූප. විශ්වචරයි කියන්නේ. එහෙනම් අපි හේතුඵල හොයන්න තියෙන්නේ ඔයදී. රූපයක හේතු හොයන්න තියෙනවා, නාමයක හේතු හොයන්න තියෙනවා. කොහොමද මේ හටගන්නේ? කොහොමද මේක පවතින්නේ? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද විනාශ වෙන්නේ? ඉස්ලාම අපි ගන්නවා රූපය. පසුගිය දේශනාවල ඇති පසුගිය දේශනාවේ තියෙන සම්මුති දේශනාවක් ඒ හේතුඵල ඊට පිට දේශනාවල තියෙන්නේ පරමාර්ථ දේශනා හේතුඵල දැන් දේශනා කරන්නේ පරමාර්ථ දේශනාවක්. කන කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥප්තියක්. ප්‍රඥප්තිය කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නාමයක්. ඒකට ප්‍රඥප්තිය කියනවා. ප්‍රඥප්තිය කියන්නේ පනවගත්ත දේ. සම්මුතිය. කන. සත්‍ය වශයෙන්ම කනක් කියනවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. එයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඔක හේතුන්ගෙන් හටගත් එකක් කියලා. අපි ඒක පරික්ෂා කරනවා, හොයනවා, විභාග කරනවා. මේක හේතුන්ගෙන් හටගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් කන කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. ඇස ගැන පසුගිය දේශනාවේ තියෙන. කනට කියන තවත් වචනයක් තමයි සෝත. සෝත ආයතනය කියන. සෝත ප්‍රසාද රූප කියන. සෝත ප්‍රසාද රූපේ කිව්වා, කන කිව්වා, සෝත ආයතනය කිව්වා. එකම දෙයයි සතර මහා ධාතු සතර මහා ධාතු හඳුනා ගන්න දීලා තියෙන නමක් ඒකට කන කිව්වා. එහෙනම් අපි කන කියන සම්මුතිය අයින් කරනවා. ඒ ප්‍රඥප්තිය අයින් කරනවා. අපි යනවා සත්‍යයට. පරමාර්ථයට යනවා. ඒතර පරමාර්ථයට ගියාම තියෙන්නේ සතර මහා ධාතුවේ වස්තුද්දෂ්ටක කලාපේ. දැන් අපි ඊට පස්සේ මේකේ ආයශය ඉස්සෙල්ලා හොයාගන්න. දැන් ඉපදිච්ච දවසේ ඉඳලා කනක් තියෙනවා. මැරෙනකම තියෙනවා. මේක එහෙමම කියනවා. නැත්තම් මේක කොච්චර කාලයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා කියනවද? මේක පැවැත්ම. මේක හටගැන්ම කොහොමද දේශනා කරලා තියෙන්නේ? පැවැත්ම කොහොමද දේශනා කරලා තියෙන්නේ? වෙනස් වීම දේශනා කරලා තියෙන්නේ අවසානයේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? කොහොමද දේශනා කළේ තියෙන්නේ? සතර මහා ධාතුන්ට ආයශ සතර මහා ධාතු තවත් හතරකට බෙදන්න පුළුවන්. වර්ණ ගන්ධ රස ඕජා කියලා. කියන යටට කියන්නේ සුද්ධ ආස්තක කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු. අස්ත කිව්වේ අටට. කලාප කිව්වේ සමූහයක්. එහෙනම් මේ සුද්ධාස්තක කලාපයට තමයි ඔය කන කියලා සම්මුති වචනයක් දාගන්නේ. අපි සම්මුති වචනය අයින් කරලා අපි ගන්න පරමාර්ථය සුද්ධාස්තක කලාපේ. එතකොට මේ සුද්දාෂ්ටක කලාපයට ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒ කාලය තුල ඒ සම්මුතියෙන් දාගත්ත කන කියන එක ඒක අදාළි සතර මහා ධාතුන්ට අදාළ. ඒතරේගේ පැවැත්ම තියෙන්නේ චිතක්ෂණ 17ක් තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල මේක හට ගන්නවා පවතිනවා ක්‍රියාත්මක වෙනවා විනාශක ස්වභාවයටපත් වෙනවා හැබැයි ඒක අපට පේන්නේ නැහැ අපට සෑම මොහොතකම පේනවා කණක් කියනවා කියලා දැන් කණ කියන වචනය අයින් කරන සතර මහා ධාතු එහෙනම් මේකේ හටගැන්ම මේකේ පැවැත්ම මේකේ ක්‍රියාකාරීත්වය මේකේ විනාශය චිතස්සන 17ක් තුළ සිදු වෙනවා නම් ඒ චිතක්ෂණ 17 තුලත් අවස්ථා තුනක් තියෙනවා. උප්පාද. තීති බංග. උප්පාද කියන්නේ හට ගන්න. තීති කියන්නේ මොහොතක්ෂණයක් පවතිනවා. බංග කියන්නේ නැති වෙලා යනවා. කොහොමවත් එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා කියලා එනව නෙමෙයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. උපදින ශරණයක් නැති වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් කිව්වා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යදනිච්ඡං තං දුක්ඛං. යංකින්චි සමුදය ධම්මං. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. යංකින්චි සමුදය ධම්මං. සබ්බන්තං නිරෝධ ධම්මං ඒ හේතුන්ගෙන් හටගන්න දේ තුල තියෙන ස්නේ නොපෙනියාවක්. එහෙනම් නිබ්බති ලක්ෂණයක් තියෙනවා. විපරිණාම ලක්ෂණයක් තියෙනවා. විපරිණාමයි කියන්නේ පෙරලනවා. වෙනස් කරනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. කොහොමද තිබිලා එනව නෙමෙයි, එකතු වෙලා තිබිලා එනව නෙමෙයි, ගොඩ ගැහිලා තිබිලා එනව නෙමෙයි, අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා, උපදින ශ්‍රණේ නැති වෙනවා. ඒ නැති වෙනවා කියන්නේ අතුරුදහන්ව වෙනවා. ආයි හොයන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ සතර මහා ධාතුන්ගේ තියෙන්නේ? ක්‍රියාවක්. හැබැයි අපි හිතාගෙන ඉන්නවා කණක් තියෙනවා කියලා. සත්‍ය වශයෙන් නෑ. ක්‍රියාවක් තියෙන්නේ. ඒ ක්‍රියාව තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. එයි කන කියන්නේ සම්මුති වචනයක්. කන සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුවේ වස්තුද්දාස්ක කලාපයයි චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් මේ උපත්ති ඉඳලා මැරෙනකම මේ පේන්න තියෙනවානේ. කරුණු හතරකින් නැවත නැවත නැවත නැවත හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වර්තමාන හේතු හතරයි. වර්තමාන හේතු හතරයි. කර්මයෙන් සුද්ධාෂ්ටක කලාපේ අඩු වැඩි හදනවා. අඩු වැඩි හදනවා කර්මය වර්තමානයේ. සිතේ ප්‍රවෘත්ති අනුව මේ සුද්ධාෂ්ටක කලාපේ අඩු වැඩි හදනවා. සිතේ පැවැත්ම තියෙන තාක්කා. සිතේ පැවැත්ම තියෙන තාක්කා කණෙහි. සිතේ පැවැත්ම නැති වෙච්ච දාට ඇහෙන්නේ නැහැ නේද? එතකොට ක්‍රියාව අවසන් නේද? එහෙනම් සිතානුව පවතිනවා. ඒ කණක ස්වභාවයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ. ඒ හටගැන්ම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය. සිතේ පැවැත්ම අනුව පවතිනවා. සීත උෂ්ණ අනුව අයිස් කන්දක් ඇතුළට රිංගුවත් පවතිනවද මේක? ගිනි කඳකට දැම්මොත් පවතිනවද? සමෝපවතින තාක්කල් පවතිනවා. එහෙනම් කර්මයෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදවනවා. සිතේ ප්‍රවෘත්ති අනුව අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදවනවා. ගන්න ආහාරයෙන් ගන්න ආහාරයෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදවනවා. උපදවන ශනේ නැති වෙනවා. එතකොට මොකද්ද තියෙන්නේ? කනේ ක්‍රියාකාරීත්වයක්ද තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක්ද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පටන් ගත්තේ කොතනද? මේ භවයේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක පටන් ගත්තේ. යුක්තාණුවේ හැදුව හැඩයක්. යුක්තාණුව දන්නවා මගේ ගර්භාෂයේ සකස් වෙන ස්ත්‍රී ඩිම්බහ පුරුෂ සක්‍රාණ සංසේචනය වීමේ හැදෙන යුක්තාණු ඒක හැඩයක් හැදුවා. මේ විදිහට රවුන්ඩ් එකක් දා මේ විදිහට දික්කේව දෙකක් හතරක් දා මේ විදිහට කන් දෙකක් දාලා S දෙකක් දා මේ සතර මහා ධාතුන්ගේ හටගන්මන් නෙමෙයිද ඒ හැඩය සතර මහා ධාතුන්ගේ හැඩය. ඒ පැවැත්ම සතර මහා ධාතුන්ගේ පැවැත්ම. ඒ විනාශය සතර මහා ධාතුන්ගේ විනාශය. කොච්චර කාලයක් තුලද? චිතක්ෂර 17ක් තුල. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. එයි මේ පැත්තෙ මොකද වුණේ? කර්මයෙන් හදනවා. සීත උෂ්ණ අණු හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා ආහාරයෙන් හදනවා. ආහාරයෙන් හදන බව පේනවනේ. ආහාර ගත්තාම ඒ කාමාශයට ගිහිල්ලා යාමාශය පැසවනවා. පැසවල මුළු ශරීරය පුරාම මේ ඇහැට පෙනෙන නොපෙනෙන පුංචි පුංචි ඒ ඕජාවක් වගේ පැතිරෙන්නේ නැද්ද? ඒ පැතිරෙන හින්දා තමයි නියපොත් ඉස්සරහට ඇදින්නේ. සෑම මොහොතකම මේ ක්‍රියාව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නියපොත්ත මාසයක් විතර ගිහලා එකපාරට අඟලක් විතර ඉස්සරහට එනවද? කෙස් ගහ මාසයක් විතර ගිහලා එකපාරට අඟලක් විතර ඉස්සරහට එනවද? දැන් සෑම මොහොතක් පාසම සිද්ධ වෙනවා. ඉතින් ක්‍රියාවක් නැති. ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? මේ ඉන්ද්‍රිය දුබලතාවය සෑම මොහොතකම වෙන ක්‍රියාවක්ද නැත්නම් එකපාරට වෙනස් වෙනවද? සෑම මොහොතකම සිදු වෙන ක්‍රියාවක්. එනගේ ක්‍රියාව සිදු වෙන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්ද ප්‍රත්‍ය කියන්නේ උපකාරයෙන්. හරිද දැන්? නේද? ඒතර ප්‍රත්‍ය මොකක්ද? උපකාර ධර්මය මොකක්ද? සතර මහා ධාතු. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය. ඔය එක උපකාරය. මොකේදද? සතර මහා ධාතු අසුද්ධාශ්‍රක කලාපේට. ඒකේ හට ගැන්මට ඒක හැඩයට, ඒක පැවැත්මට, ඒක විනාශයට. කරුණු හතරක් ප්‍රත්‍ය වෙන, උපකාර වෙන. එතකොට සෑම කෙනෙක්ගේම කන හේවස්සෝත ප්‍රසාද රූපය හේවස්සෝත ආයතනය එක සමාන නෙමෙයි. උප්පත්තිය ඉඳලම හෙන්නේ. උප්පත්තිය ඉඳලම යන්තම් එහෙනවා, බාගෙට එහෙනවා. උප්පත්තිය ඉඳලා හොඳට එහෙනවා. දැන් මේක දෙවියන් වහන්සේ කරපු එකක්. ද කර්මයට අනුරූපව හැදුණා. කර්මයට අනුරූපව හැදුණා. ඒතර කර්මයට අනුරූපව හැදිය කනද්ද අර සතර මහා ධාතුන්ගේ හටගැන්මක් හැඩයක් පැවැත්මක් විනාශයක්ද හැදුවේ. අපි සම්මුතියෙන් අයින් වෙලා කතා කරන්නේ. සම්මුතිය තුළ මේ ධර්ම අවබෝධ කරගන්න බැහැ අමාරුයි. පරමාර්ථය තුළයි මේ ධර්ම අවබෝධ කරගන්න පහසුයි. කෙනෙකුට පුජ්‍යලයකට වෙන දෙයක් ගැන අපි හොයන්න ගියොත් අපි මෙච්චර කල් හෙව්වේ එකයි. එතකොට අපි බලන්නේ මේ කුජලයකට මොකද වෙන්නේ කියලා. ඉතින් නැති දෙයක් ගන්න හොයන්නේ. බුදුරජාන් වහන්සේ කිව්වේ සත්‍යෙක් නැහැ. එහෙනම් සත්‍යෙ නැත්තම් කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා නම් සත්‍යෙක් නැහැ කියලා අපි එහෙනම් මොකද්ද තියෙන්නේ? තියෙන දේ තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල. එහෙනම් කර්මය හේතු. එතකොට කොහොමද හේතු වෙන්නේ? පෙර භවයේ කන පිළිබඳව තව කෙනෙකුට අරියාදුවක් කරලා කාගේවත් කන පැළුවේ නැහැ. උපදිනකොට හොඳට එනවා ඉන්ද්‍රිය. පෙර භවයේ දේශය මූලික කරගෙන කාට හරි දුන්න කන පැලෙන්නේ. දැන් කියනවනේ තරහ ගියාම කේන්ද්‍රිය දෙනතර කන පැලෙන්නේ කියලා. ඉතින් අත දිගහැරලා දුන්න විපුරුවා ඊගා භවයේ උපදිනකොට එතකොට සතර මහා ධාතුන්ගේ වෙනසක් කරලාද කන පැලිල එකක්. පැලිල. සතර මහා ධාතුන්. ඒතකොට හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය තීරණය කළේ කවුද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ කර්මයට අනුරූපයි මේක සිද්ධ වෙනවා කියන්නේ. පුජ්‍යලයක් නෙමෙයි. කර්මානුරූප උපදින්නේ පුජ්‍යලයක් නෙමෙයි. නාම රූප දෙකේ ප්‍රවෘත්තියයි පැවැත්මයි. හරිද? ඒතකොට කර්මය කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් නේ කර්මය කියන්නේ. සිතේ ඇති වෙන ස්වභාවය. දැන් එතකොට ඒක නාම ධර්මයක්. ඒ නාම ධර්මය අර කලලේ රූපයට ප්‍රත්‍යද නැද්ද? උපකාරද නැද්ද? එතකොට නාමයේ රූපයට ප්‍රත්‍යයද තමන් කර්මයක් කරලා තමන් කනපලාගෙන ආවද? ආ? නාමයේ රූපයට හරිද? එතකොට කර්මය කියන්නේ හේතු. ප්‍රත්‍යය තමයි සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම විනාශය. ඒ ප්‍රත්‍ය. සතර මහා ධාතුන්නේ වර්තමානයේ ප්‍රත්‍ය උපකාරය. ඒක ඇදගෙන යන්න උපකාර වෙනවා. කම්ම, චිත්ත, ඍතු, ආහාර. හරිද? දැන් එතකොට කන හේවස්සෝත ප්‍රසද්ද රූපේ හේවස්සෝත යතනේ කියන පළවෙනි හඳුන්වන ඔය සතර මහා ධාතුන් නිසා හටගන්න එකට මොකද්ද කියන්න ඕනේ? නිවැරදි වචනයක් පාවිච්චි කරනවා නම් කොහොමද පාවිච්චි කරන්න ඕනේ? නිවැරදිව අවබෝධ කරගන්නවා නම් කොහොමද අවබෝධ කරන්න ඕනේ? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋප්පන්න. නබ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මහණෙනි ඕක නුඹලාට අයිති එකක් නෙමෙයි. ඕකේ අයිතිකාරයෝ පෙර භවයේ කර්මයයි. තමන්ගේ සිත හැසිරිච්ච ආකාරයයි ඕක හැදුවේ. තමන්ගේ සිත හැසිරුණාද හොඳ ආකාරයට හොඳ ඇහෙන කනක් අරන් ආවා. තමන්ගේ සිත හැසිරුණාද නරක ආකාරයට ද්වේෂ මූලික කරගෙන නෑ වෙන එකක් අරන් ආවා. ඒ නෑ වෙන එකේ හැඩය, ඒ හටගැන්ම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය කවුද කළේ? තමන්ගේම සිතුවිල්ල නෙමෙයිද? ඒක තමයි තමන් කරන දේ තමන් විඳිනවා කියන්නේ. හැබැයි තමන් කරන්නේ නැහැ, තමන් විඳින්නෙත් නැහැ. හටගන්නේ සිතුවිල්ලක්, ඒ මූල ධර්මය, ඒ කර්මයයි. ඒකට ප්‍රත්‍ය වෙනවා. වර්තමානයේ සතර මහා ධාතුන් ඒින් උපන් ධර්මය තමයි කන කියලා දාගත්තේ. හරිද එතකොට? දැන් එහෙනම් ඊට පස්සේ දකින්න ඕනේ කොහොමද? බෞද්ධ දර්ශනය අනුව නිවැරදිව දැනගන්නවා නම් නිවැරදිව දැක ගන්නවා නම් අපි මේ කන පිළිබඳව කොහොමද දැනගන්න ඕනේ? සම්මුතියෙන් බහැරව. සම්මුතියෙන් බහැරව අපි පරමාර්ථයට යනවා හේතු ප්‍රත්‍ය හේතු කියන්නේ මූලධර්ම ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම ඒන් උපද ධර්මය තමයි කන හරිද එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පිළිපත් මහණෙනි නුවණින් බලන්න ඔබන බලට ඒක නෙමෙයි ඔක පුරාණ කර්මයක් ඇස පුරාණ කර්මයක් ඒතර කර්මය කියන්නේ සිතුවිල්ලනේ ඉතින් ඇස පුරාණ කර්මයක් කන පුරාණ කර්මයක් නම් සිතුවිල්ල නෙමෙයිද මේ කන හේවත් මේ සුද්දාස්ත්‍රක කලාපේ හටගැන්ම හැඩය පැවැත්ම විනාශය තමන් කරගත්තද තමා කියලා ගත්ත තැනම දික්ටි වැරදි සිතුවිල්ල තමා කිව්වා තමා කෙරුවා කියලා ගත්තොත් නෑ සිතුවිල්ලක් විතරයි අර කර්ම කියන්නේ හැබැයි ඒ කර්මයටත් හේතුවක් තියෙනවා නිකන් හටගෙන නිකන් කරන්නේ කර්ම නිකන් ඒ කර්ම සිතුවිලි හටගන්නේ සිතේ ඒකට හේතුවක් තියෙනවා ඒකට මොකද්ද හේතුව අවිද්‍යාවයි තණ්හාවයි ඒකත් සිතුවිලි දෙකක් අවිද්‍යාව කොහෙද හටගන්නේ? සිතේ. සිතුවිල්ලන් නේද අවිද්‍යාව කියන්නේ. තණ්හාව කොහෙද හටගන්නේ? ඒක සිතුවිල්ලන් නේද? එහෙනම් මේ සිතුවිලි දෙකට කියන්නේ නාම ධර්ම. හරිද? ඒතර මේ නාම ධර්ම දෙක අර කර්ම නැමැති සිතුවිලි හැවත් ඒ නාම ධර්මයට ප්‍රත්‍යද? නාමේ නාමයට ප්‍රත්‍යය. තේරුම් නැද්ද කිව්වේ? හොඳට තේරුම් ගන්න. අවිද්‍යාව කියන්නේ සිතේ ඇති වෙන ස්වභාවයක්. විද්‍යාව කියන්නේ සිතේ ඇති වෙන ස්වභාවයක්. ඒතර අවිද්‍යාව කියන්නේ සිතේ ඇති වෙන සිතුවිල්ලක් නාම ධර්මයක්. අපි මුලින් සඳහන් කළා දේශනා රාශියක තියෙනවා සිත හා සිතුවිලි වලට කියන්නේ නාම. එතනින් මෙහා තියෙන සියලුම දේවල් රූප. හරිද? නාම රූප දෙකක් විතරයි තියෙන්නේ. ඒතකොට එහෙනම් අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. විද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. සිතේනේ ගොඩ නැගෙන්නේ. ශරීරේනේ මේ අවිද්‍යාවෙන්. හැබැයි ශරීරේ උපකාර වෙනවා ඒකට. එහෙනම් තණ්හාව කියන්නේ සිතුවිල්ලක්. නාම ධර්මයක්. එතකොට අවිද්‍යා තණ්හා කියන නාම ධර්ම අර කර්ම නැමැති සිතුවිලි හැවත් ඒ නාම ධර්මයට උපකාර ගන්නද? දැන් සිතුවිල්ලක් සිතුවිල්ලකට උපකාර වෙලානේ තියෙන්නේ. Taman කර්ම කළාද? නෑ ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ Taman කරණේව නෙමෙයි මේවා. තවත් සිතුවිල්ලක් තවත් සිතුවිල්ලකට ප්‍රත්‍ය වෙනවා. සිතවිල්ලකින් ඇති වැඩේ මොකද්ද කියන්නකෝ බලන්න. ප්‍රයෝජනයක් තියෙනවා. ශරණයක් තුළ ඇතිලා නැති වෙලා යනවා. සිතවිල්ලක්. තේනවද නැද්ද? ශරණයක් තුළ ඇතිලා නැති වෙලා. එහෙනම් අවිද්‍යාව කියන්නේ සිතවිල්ලක්, තණ්හාව කියන්නේ සිතවිල්ලක්. ඒ කියන්නේ නාම ධර්ම. අර කර්ම නැමැති සිතවිලි ඒවත් ඒ නාම ධර්මයට ප්‍රත්‍යයයි, උපකාරයි, පිහිටයි. හරිද? ඒතර කර්මය නැමැති සිතවිල්ල අර සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමට හැඩයට පැවැත්මට විනාශයට ප්‍රත්‍යද නැද්ද? මෙතර කාගේද කන? පුජ්‍යලෙකේ. දැන් පුජ්‍යලේ නැහැ නේ. ඒතර බාර මේ සිතුවිල්ලක් විසින් අපිට කරන විනාශය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තමන්ට ඉන්න මහා හතුරෙක් කරන විනාශයට වඩා තමන්ගෙම වරදවාගත්ත සිත තමන් විනාශ කරනවා. එහෙම කියලා කියනවා නේද? තමන්ට ඉන්න මහා විශාල හතුරෙක්, භයානක හතුරෙක්. හැබැයි ඊටත් වඩා විශාල හතුරුකමක්, විශාල නරකක් කරනවා තමන්ගෙම වරදවාගත්ත සිතවිලි. හරිද? එහෙනම් අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒකත් හේතුකම නෙමෙයි එකක් හේතුන්ගෙන් හටගන්නේ. ඒකට මොකක්ද හේතුව? ඒකට හේතුව තමයි ආශ්‍රව. අවිද්‍යාවට හේතුව ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. දැන් ditthිය පිරිසිදු කරගෙන ආවේ දැන් ditthිආශ්‍රව නැහැ. දැන් කාමාශ්‍රව තියෙනවා. භවආශ්‍රවක් තියෙනවා. ඕක භවයෙන් භවයට ඕනයි කියලා හිතෙනවා නම් භවආශ්‍රවක් තියෙයි. ආශ්‍රව කියන්නේ මොකක්ද? එකක් සිතුවිල්ලක්. ආශ්‍රව කියන්නේ චන්දරාගයයි. කොහෙද හටගන්නේ? සිතේ. ඡන්දේ කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලෙනවා. දැන් කැමැත්තෙන් ඇලිලා නැද්ද? මේ කන හේවත් සෝත ප්‍රසාද හේවත් සෝතායතනෙට මනසින් ඇලිලා නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කන ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. මිහිරි ස්වභාවයෙන් යුක්තයි. එතන තණ්හාව උපදිනවා. කනට කැමතිද අකමැතිද? තියා ගන්න ඕනේද? අයින් කරනවා. තියා ගන්න ඕනේ. තියා ගන්න ඕනේ කියන්නේ ප්‍රියයි. ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවයේ තණ්හා උපදීන්නේ. කන ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මිහිරි ස්වභාවයෙන් යුක්තයි. මානෙන් එතන තණ්හා උපදිනවා. එතන තණ්හාව ලගිනවා. එතන පළපදියම් වෙනවා තණ්හා. එතකොට යන උපාදානෙ. හරිද? ඒතර අවිද්‍යාව තණ්හා උපාදාන කියන්නේ කෙලෙස්. උපාදානය කියන්නේ සිතුවිල්ල. දැන් ඒකට ආශ්‍රව. අවිද්‍යාවට හේතුව ආශ්‍රව චන්දරාගය. දැන් කනට චන්දරාගයේ තියෙන කැමැත්තෙන් ඇලිලා ඉන්නේ. ඔක නැති වෙනවට කැමති නැහැ. ඒක තමයි සත්‍ය. පෘථග්ජන ස්වභාවය ඒක තමයි. ඒකට චන්දරාගය කියන්නේ මොකක්ද? ඒක සිතුවිල්ලක් විතරයි. හරිද? දැන් ඒ සිතුවිල්ල අයින් කරන්න කැමති නැහැ. ඒ චිත්තක්ෂණයක් කියලා ඇතිලා නැතිලා යනවාද? සිතේ ආශයක චිත්තක්ෂණය. අර රූපේක ආශය තමයි චිත්තක්ෂණ 17. දැන් චන්දරාගය අයින් කරන්න කැමති නැත්තම් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවනම් කර්ම කරනවා. කර්ම කරනවාද ආයි හම්බ වෙන එකක් එක්ක කුකුරච් එකක් හරි හොඳ එකක් හරි ආයි හම්බ වෙනවා. හැබැයි ඒකේ තියෙන්නේ චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ආයි කම්ම චිත්ත විරුතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත නැවත සකස් කරනවා. දැන් එහෙම එකක් හොඳයි. ආ දැන් ක්‍රියාවක්ද තියෙන්නේ? ඒ ක්‍රියාව මොකේද? නාම රූප දෙකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාමේ නාමයට ප්‍රත්‍ය වෙනවා. නාමේ ඒ නාමේ ඉදිරි නාමයට ප්‍රත්‍ය වෙනවා. ඒ නාමේ රූපයට ප්‍රත්‍ය වෙනවා. රූපයයි නාමයට ප්‍රත්‍ය වෙනවා. ඇයි කොහොමද රූපේ නාමයට ප්‍රත්‍ය වෙන්නේ? දැන් කන කියන්නේ රූපේනේ. මේක කොහොමද ආයි නාමය ආයි සිතුවිලි වලට ප්‍රත්‍ය වෙන්නේ? මේක නැත්තම් අහන්න බෑ. බාහිර ශබ්දයක් මේකේ ගැටෙනකොට සිතක් හැදෙනවා. පිළිගන්නවද? අහන කෙනෙක් ඉන්නවද? ඇහෙන කෙනෙක් ඉන්නවද? අහගන්න කෙනෙක් ඉන්නවද? කනට බාහිර ශබ්දයක් ඇහුනොත් සිතක් හැදෙනවද? සත්‍ය මොකද්ද? හේතුඵල නෙමෙයිද? හේතුඵල නෙමෙයි. හොඳයි. කන දුක්ඛාරය සත්‍යයට අයිතිද? එහෙම නැත්නම් කන සැපයිම කියලා හිතෙනවද? ඇයි දුක්ඛාරය සත්‍යයට අයිති කියලා කියන්නේ? ඕක ඕක නිසා කවදා හරි ශෝක වෙනවා. ඕක නිසා කනගාටු වෙනවා, හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. එයි පොඩ පොඩ ඇහෙන්නේ නැතුව යන්න බලන්න. එහෙම වෙනවද නැද්ද? අවුරුදු 50 60 වෙනකොට 60 65 වෙනකොට කියනවනේ. මට ටිකක් දැන් හයියෙන් කතා කරපළ මට දැන් ඇහෙනවා අඩුයි. ඒ කිව්වේ සතුටෙන්ද? හා? දැන් ශෝකේ උපද්දලද නැද්ද? ඒතකොට ශෝකේ උපද්දිය කනද අර සතර මහා ධාතුන්ගේ වෙනසද? ආ. සතර මහා ධාතුන්ගේ වෙනස. එතකොට ඒක දුක්ඛාරය සත්‍යයටයි තියද? එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කන දුකයි. ඔක දුකටයි කියනවා. ඔක සැපටයි කියනවා නෙමෙයි. කොයි වෙලේ හරි ඔකෙන් නඩන්න වෙනවා. දුක් වෙන්න වෙනවා, ශෝක වෙන්න. ඒක සත්‍යයක්ද අසත්‍යද? හරි. ඔන්න චතුරාර්ය සත්‍යයෙන් එක සත්‍යයක් අවබෝධයි දැන්. දැන් මම කියන සමුදාරි සත්‍යය. චතුරාර්ය සත්‍ය මේ තියෙන්නේ. තේරෙනවද? දැන් අපි කියවනේ කර්මය. කර්මය සිතුවිල්ලක්නේ. ඒකට අනුවනේ මේක හැඩය හැදුවේ. ඒතර කර්මය නැමැති සිතුවිල්ලට උපකාර වුණේ අවිද්‍යාවනේ. අවිද්‍යාවයි තණ්හාවයිනේ. තණ්හාව තියෙනවනේ කර්ම කරන්නේ. අවිද්‍යාව තියෙනවා නම් කර්ම කරනවා. ඒතර අවිද්‍යාවට හේතු වෙන්නේ ආශ්‍රවනේ. ආශ්‍රව කිව්වේ චන්දරාගයනේ. කාමාශ්‍රව, භවආශ්‍රව. කාමාශ්‍රව කියන්නේ කාමයට ඇලෙනවා. භවආශ්‍රව කියන්නේ භවයට ඇලෙනවා. දික්ඛ්‍ය ආශ්‍රව කියන්නේ දික්ඛි වලට ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාවනේ. චන්දරාගය. ඒක සමුදාය සත්‍ය නෙමෙයිද? ඒක සමුදාය සත්‍ය නෙමෙයිද? චන්දරාගයවත් තෘෂ්ණාව සමුදාය සත්‍ය නෙමෙයි. දැන් දුක්ඛාරි සත්‍ය දැක්කනේ. දැන් මේක කොහෙටද ගිහිල්ලා දාන්නේ? දැන් මේ වෙනස් වෙන ස්වභාවය විපරිණාම ස්වභාවය තියෙන ආකාරයෙන් අන්න ආකාරයෙන් ගැනීම සතුටක් ඇති කරනවද දුක්ඛ දෝමනස්යන් ඇති කරනවද දුක්ඛ දෝමනස්යන් ඇති කරනවා නම් එතන දුකක් නේ තියෙන්නේ හරිද එහෙනම් ආපහු පරීක්ෂා කළාම මොකක්ද අහුවෙන්නේ හේතු අහුවෙනවා ඵලය දැක්කා. ඵලය තමයි දුක්ඛාරි සත්‍යය. එහෙනම් දුක ඒ දුක කියන එක ඇති කරේ නැ මුලට එන්න අපෝ. කර්මයට අයිති කර්මය හැදුවේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා අවිද්‍යාව හැදී චන්දරාගය නිසා. චන්දරාගය කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ සමුදාය සත්‍ය නෙමෙයිද? බුදුජානක දේශනා කළ මහණෙනි මේ තෘෂ්ණාවම තමයි මේ සියල්ල කරන්නේ. ඇයි කිව්වනේ? බුදු වෙලා කිව්වනේ. අනේක ಜಾති සංසාරම් කිව්වනේ. දුක්ඛ ಜಾති පුනක් පුනක්. නැවත නැවත නැවත නැවත පුනක් පුනක් කියන්නේ නැවත නැවත දුක්ඛ ಜಾති. ಜಾති දුක්ඛයටම දැම්මම ආව. නැවත නැවත දුක්ඛයට දැම්මා. ග්‍රහකාරක දිට්ඨෝසි මේ ගේ හදන එක මම දැක්කා. මේ පංචස්කන්ධය නැමැති ගේ හදන එක මම දැක්ක දිට්ඨෝසි කියන්නේ දැක්කා. ගැට තමයි පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. ගහකාරක දිට්ඨෝසි. පොණගේ අන්නකාසි සබ්බාතේ පාසුකා. ගහ කූටම් විසංකිතා. විසංකාර ගතං චිත්තං තණ්හාණ මමට ආයි කියලා හදන්නේ. කාටද කිව්වේ? තණ්හාව නැමැති නාම ධර්මයට නෙමෙයිද කිව්වේ? තණ්හාණං කයමච්ඡ ගාති. තෘෂ්ණාව නැමැති වඩුව අඹ තමයි මට මෙච්චර කාලයක් මේ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ නැමැති ගේ හැදුව වඩුව මම අදල්ලගත්තා. අපිට තාම අල්ලගන්න බැරි වුණානේ. ආ අපිට තාම හැදුවා ගෙවල්. ග්‍රජානන්සේ පිරිනවන් පාල අවුරුදු 2600 ගාණක් වෙනවා. අපේ ගේ තාම හදනවා මේ වඩුව. කවුද වඩුව? වඩුව වාසනේ අඳුරගත්තේ නැද්ද? තණ්හාණං කය මච්චගාදී. බොමට ආයි දේවල් හදන්නේ. මේ හදපු අවසාන ගේ. එයි මං කැණි මඩල සුණු විසුණු කළා දැන්. කිවනේ කැණි මඩල මස් සුණු විසුණු කළා. ඒ මොකක්ද සුණු විසුණු කළා? තෘෂ්ණාව. තෘෂ්ණාව විසරවා හැරියා. ආයි එකතු කරන්න බෑ බුදුරජාණන් වහන්සේ. තණ්හාව නෙමෙයි දවසන් කළේ. එහෙනම් samudāri සත්‍ය මොකක්ද? සන්දරාගය කියන්නේ තෘෂ්ණාව. දැන් එතකොට අගට අපි පරීක්ෂා කළා බුද්ධියෙන්. ඵලය අහුණාද? දුක කියන තැන ගිහින් නවත්තලන් කියන්නේ. ඒ කණේ විපරිණාමයේ වෙනස් වීම තියන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීම ශෝකය ඇති කරනවද නැද්ද? කනගාටුව ඇති කරනවද නැද්ද? දුක්ඛ දෝමනස්යන් ඇති කරනවද නැද්ද? උපායාසිතේ වෙහස ඇති කරනවා. එහෙනම් ඒක දුක්ඛාරිය සත්‍යයට නේද මේකයි දැන් ඒක හදපු හේතුව හදකොට මූල හේතුවට ගියාම මොකක්ද තියෙන්නේ? තණ්හාව නෙමෙයිද හේතුව? චන්දරාගය කියන්නේ තණ්හාව. දැන් එහෙනම් මොකද්ද අපි අයින් කරන්න වෙන්නේ? හේතු අයින් කරොත් චන්දරාගය නැමැති හේතුව අපි අයින් කරනවා කනට තියෙන. එහෙම නැත්නම් කන හේවත් මේ සතර මහා ධාතු හේවත් මේ සුද්දාෂ්ටක කලාපයට තියෙන අපි චන්දරාගය අයින් කරනවා. අයින් කරන්න වෙනවා කවදා හරි. ඒක කවදා වෙනකන් ඉන්නවා. දාදායි කරනවා. අදත් වන්න පුළුවන්. පුළුවන් නේ අදත් අයින් කරේ. මොකටයි යන්නේ? ඇයි චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් නේ. මේ සිතුවිල්ල අයින් කරන්න කොච්චර වෙලා යනවද? දෙපැත්තට හරවන්න විතරයි තියෙන්නේ. කැමැත්ත අකමැත්ත. කැමති නම් දුකට කැමති. දුර ගන්න අවශ්‍ය නැහැ. කනට කැමතිද? එහෙනම් ඉතින් දුකට කැමති වෙන්නේ. හොඳයි, යෝගට අකමැතිද? චන්දරාගය කියන්නේ අයින් කරනවද? දුකෙන් නිදහස්. අන්න හේතු අයින් කරන්න යන එතකොට. ඒතර හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවද? අපි ඒකත් බලනවා පරීක්ෂා කරමු. චන්දරාගය කනට තියෙන සතර මහා ධාතු එවත් මේ සුද්දාස්තක කලාපයට තියෙන චන්දරාගය අයින් කළොත් එයා අවිද්‍යාගතයේද විද්‍යාගතයේද? විද්‍යාගතේ. විද්‍යාගතේ කියන කර්ම හදනවද? කර්ම හදන්නේ නැත්නම් ආයි කනක් එවත් ඒ හැඩය ඒ හටගන්ම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය හදන්න පුළුවන්. කනින් නෙවුණ. නෙවුණද? එහෙනම් ඒ විදිහටම ගත්තා. මේ හය නෙවුණාම නෙවුණා. මේ හයම නෙවුණොත් ඒ විදිහට නෙවුණා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඇස ඇවිල්ලා ගත්තේ. ඇස ගිනි ගන්නවා. කන ගිනි ගන්නවා. නාසය ගිනි ගන්නවා. දිව ගිනි ගන්නවා. ශරීරය ගිනි ගන්නවා. නැද්ද? ගිනි ගන්නවා. ඇයි? ඔය හොයන්නේම ආස්වාදීනේ. සතුටනේ සොම්නස්සේ ආස්වාදයමනේ හොයන්නේ. ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ? ආස්වාදයෙන් හොයනකොට ගිනි ගන්නවා. දැන් මේ ගිනි ගන්න එතකොට මොකක් මූලික කළාද? දානවනේ තණ්හා, ගින්දර දාන. ගින්දර දානකොට මොනවද වෙන්නේ? ගිනි ගන්නවා. කන කියන්නේ වස්තුවක්. වස්තුවක්. ඒකනේ කැමති වෙච්ච. මේක ආයතනයක් මේක වස්තුවක්. එතකොට මේකයි ස්කන්ධ ධාතු ආයතන වලට මේකයි. ස්කන්ධ ධාතු ආයතන කියන්නේ වස්තු. රූපස්කන්ධයේ වස්තුවක් ඉඳ තමයි ඔක රැකගෙන ඉන්නේ. වේදනාස්කන්ධයත් වස්තුවක් ඉඳන්නේ ඔක රැකගෙන ඉන්නේ. සංඥාස්කන්ධයත් වස්තුවක්, සංස්කාරස්කන්ධයත් වස්තුවක්, විඥානස්කන්ධයක් වස්තුවක් ඉඳන්ම තමයි ඔක රකින්නේ. කොරෝනා වලින් බේරෙන්න මාස් එකක් දාගෙන පාර යන්නෙත් ඔය පහරක් ඉන්නනේ. ආ ආරක්ෂා කරගන්න. ආයතන ටික ආරක්ෂා කරගන්නනේ. උවමනාව තියෙන. එයි වස්තු. සතර මහා ධාතු ආරක්ෂා කරගන්න නේද ආශාව තියෙන්නේ. වස්තු. ඔය වස්තු හැදුවේ කවුද? කර්ම නැමැති. කර්මත් එක්ක පැටලිච්ච මනස. ඒ කර්ම වලට බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් කිව්වා. අபிසංස්කාරය. සංස්කාර නෙමෙයි සංස්කාර කියන්නේ කර්ම අபிසංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා සංස්කාර කියන්නේ කර්ම ඒ කියන්නේ සිතුවිලි කර්ම කියන්නේ සිතුවිලි අபிසංස්කාර කියන්නේ බලවත් වෙච්ච ඒවා ප්‍රබල වෙච්ච ඒවා ශක්තිමත් ඒවා ඒවට කියන්නේ කර්මපත බලවත් වෙලා එනවා ඒවට විතරයි ප්‍රතිසංගය ආරම්භ දෙන්න පුළුවන් කර්ම වලට ආරම්භ දෙන්න පුළුවන් ප්‍රවෘත්ති විපාකයක් විතරයි ප්‍රතිසංගය ආරම්භ දෙන්න බෑ කර්ම වලට කර්ම පත වලට පුළුවන් ප්‍රතිසංගය ආරම්භ දෙන්න හරිද? අන්න අபிසංස්කාරත් එක්ක තමයි විඥාණය පැටලෙලා තියෙන්නේ. මනස, මානසිකාරය සිත පැටලෙලා තියෙන්නේ, වෙලාගෙන ඉන්නේ ඔය අபிසංස්කාර කියන බලවත් කර්මත් එක්ක. හරිද? ඒ මොනවද? ඒ බීජ. මොනව හදන බීජ? අර ස්කන්ධ ධාතු ආයතන කියන වස්තු හදන බීජේ. අபிසංස්කාර එක්ක පැටලිච්ච මනස බීජ. දැන් බීජ හදන්න නම් විශේෂ දෙයක් ඕනේ. මොනවාද? තෙතමනේ. ඕනේද නැද්ද? මොකද්ද තෙතමනේ? තණ්හාව. දැන් හරිද එතකොට? දැන් එතකොට තෙතමනේ කියන්නේ වතුර. හරිද? එතකොට බීජ වපුරන්නේ අபிසංස්කාර. බලවත් වෙච්ච කර්ම හේවත් චේතනාවවත් බලවත් වෙච්ච සිතුවිලි එක පැටලිච්ච මනස ඒ බීජ. එයින් ලැබෙන වස්තු රූප වේදනා සංඥා සංකාර විඥාන චක්කායතන සෝතායතන ගානායතන චිවායතන කායයතන මනායතන අධාතු 18ක් ඉන්ද්‍රිය 22ක් ඒ වස්තු හරිද දැන් එතකොට එහෙනම් මුල කපන්න ඕන නේද මොකද්ද ඒ තමනේ අයින් කරන්න වෙනවා වතුර වහන්න වෙනවා. හොඳයි. වතුර වැහුවොත් මොකද වෙන්නේ? බීජ පැලවෙනවද? එහෙනම් තණ්හා වෙන්නේද අර අபிසංස්කාර බවට පත් කරන්නේ මේ සිතුවිලි. ඒ කියන්නේ බලවත් කරලා දෙන්නේ තණ්හාව නැමැති තෙතමනේ නේද? එතකොට බීජ වලට මොකද වෙන්නේ? හොඳට වැඩෙනවා. වැඩුණාම ලැබෙන වස්තු ටික තමයි පංචස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ධර්මය. දේව මොනව සත්‍යයට දයිති? දුක්ඛාර සත්‍යයට නෙමෙයි දයිති. දුක්ඛාර සත්‍යයටයි. ඇස කන නාසය දිව ශරීරය කියනවා දුක්ඛාර සත්‍යයට නෙමෙයි දයිති. දුක්ඛාර සත්‍යයටයි. එහෙනම් දැන් මුලට යනවා. මුලට ගියොත් මොකද කරන්නේ? අයින් කරන්න වෙන්නේ මොකක්ද? හේතුව. එතකොට මොකක්ද හේතුව? චන්ද්‍රාගය. ඒ තමයි මූල ධර්මය. චන්ද රාගය තියෙනවනම් එයාට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙන ඇලෙන හින්දාමයි. කොතනක හරි චුට්ටක් හරි ඇලෙනවද? අර චුට්ටක් අවිද්‍යාව තියෙනවා. මධ්‍යම ප්‍රමාණයට ඇලෙනවද? එයාට මධ්‍යම ප්‍රමාණයෙන් අවිද්‍යාව තියෙනවා. හොඳටම ඇලෙනවද? එහෙන් පිටින් අවිද්‍යාව ගැටේ. මහණෙනියම් අවිද්‍යාව ගැටේ කෙලස් රැස් කරනවා. එයාගේ සිත කෙලසෙනවා. එයාගේ සිත අපිරිසිදු වෙනවා. එයාගේ සිත දූෂ්‍ය වෙනවා. එයාගේ සිත කිලිට වෙනවා. විද්‍යාගතයෙක්ගේ සිත අපිරිසිදු වෙනවද? නෑ. ඒ රාගය නෑ. බුදුරජාණන් වහන්සේ විද්‍යාගති. අවිද්‍යාවෙන් විද්‍යාවට ආව. ඒක අවිද්‍යාවෙන් විද්‍යාවට ආව නම් බුදුරජාණන් වහන්සේට රාගය තිබ්බද? දවිත රාගිද? රාග සහිතද රාග රහිතද? රාග රහිතයි තථාගතයන් වහන්සේ. අපේ සිත කෙලෙසනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ විසිත දේශ රහිතද දේශ සහිතද? දේශ රහිතයි. දේශයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විසිත මෝහ සහිතද මෝහ රහිතද? අපේ සිත අවබෝධ හේතුඵල ධර්ම අවබෝධ කරගන්නකම් මෝහ සහිතයි. දැන් හේතුඵල නෙමෙයිද මේ කිව්වේ? එතකොට හේතු අයින් කරනවා හේතුව මූල හේතුව තමයි චන්දරාගය. ඒ තමයි සමුදාරය සත්‍යය. එතකොට ඒක පවත්වනවා නම් අපිට දුක නැමැති ඵලය බලාපොරොත්තු විය යුතුමයි. ඒක සත්‍යය. දුක්ඛාරය සත්‍යයටයි කියන්නේ. කනට කැමති නම් දුකට කැමති වෙන්නේ. අකමැති නම් දුකට අකමැති. දැන් මොකද්ද කරන්නේ? තවදුරටත් කැමැත්ත තියාගන්නවද? එහෙම නැත්නම් දැන් මේ මොහොතේ චන්දරාගය අයින් කරනවා. මේක අකාලික ධමයක්. මේ දැන් මෙතනදිත් පුළුවන් ඔය ඉන්ද්‍රිය ධර්මයට තියෙන කැමැත්ත අයින් කරන්න මෙතනදිත් දැන් පුළුවන්. මෙතනින් ওই චන්දරාගය මේක ඇතුලේ තියලා එළියට ගියා නම් ඉවරයි. හැබැයි ඔක තරන් යනවා නම් ඉතින් මටත් කරන්න දෙයක් නැහැ. ආයි අර දුකට ආයි දුකට වැටෙනවම තමයි. ඒ නිසා එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධහම දෙවි ධහම දේශනා කරේ සත්‍ය නැවත නැවත දුකට දාන්නද සියලු සත්‍ය දුකින් මුදවන්නද? බුද්ධ සරණ ගච්ඡාමි කියලා කියනවා අපි. හරිද එහෙම කිව්වම එතකොට. ආ ධම්මං සරණං ගච්ඡාමි කියනවාද? සංඝ සරණං ගච්ඡාමි කියන. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ කරනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ අනුව යනවද? සරණං ගච්ඡාමි කියන්නේ නේද? ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණ දෙවනවත් කියනවා, තුන්වෙනිවත් කියනවා. කියලා හැබැයි ආයි චන්දරාගයත් එක්ක ආශ්‍රය කරන හිමිසරේ. දරනාසේ පහ කිව්වම කම ආයි කරනවා. ඉතින් ආයි එපා කිව්ව එක කරපෙහින්ද නේද මේ තාම දුක් විඳින්නේ අපි. එහෙනම් එපා කිය බුදුරජාණන්සේ එපා කිව්වේ ඇයි අපිට මේක? ඒ මහා කරුණාවෙන් නේද අපි මේ දුකෙන් නිදහස් කිරීමේ උතුම් වූ පරමාර්ථයේ සිටවිල්ල ඇතුව නෙමෙයිද මේක අයින් කරන්න කිව්වේ. එහෙනම් මොකද කරන්නේ? කවද්ද අයින් කරන්නේ? දැනුත් පුළුවන්. ලබන සතියේ තවන්න පුළුවන්. ගෙදර තියෙන වැඩ කටයුතු ටික ඉවර කරලා ඇවිල්ලා මම ඔය චන්ද්‍රාගය අයින් කරනවා. එහෙමත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඥාති ටික බලලා එන්න ඕනේ තව එකපාරක් හරි. ආ බලීට පස්සේ මම අයින් කරනවා. එහෙමත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා කියන්නේ ඔය ටිකම තමයි. ඔය තමයි චතුරාර්ය සත්‍ය. එහෙනම් අයිතිස් දැන් මේකයි ගත්තේනේ. කන විතරයි ගත්තේ තව තියෙනවා. ගොඩාක් තියෙනවා. මේ ඉදිරි දේශනාවලදී ඒක අහන්න පුළුවන්. එහෙනම් පැහැදිලිද? මේවා දුක්ඛාරය සත්‍යයට අයිතිනේ. ඇස කන නාසය දිව ශරීරය. ඔව් කාය ආයතනය ගත්තත් ඒ වගේ මොනවද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ. වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාරය කියන ප්‍රත්‍ය හතරෙන් සනස්සන සනස්සන පාස හදනවා. ඒ ඒකේ හටගැන්ම, ඒකේ හැඩය, ඒකේ පැවැත්ම, මේකේ විනාශය කවුද තීරණය කළේ? මම තීරණය කළා තියනවාද? කර්මය තීරණය කළේ වලද? මේකේ හටගැන්ම, මේකේ හැඩය, මේකේ පැවැත්ම හා විනාශය තීරණය කළ යවල තියෙන කර්මය කර්මය කියන්නේ තමන්ගේම වර්ධවාගත්ත සිතුවිල්ල නෙමෙයිද ඒ සිතුවිල්ලට හේතු වුණේ ඒක නාම ධර්මයක් ඒ නාම ධර්මයේ මේ රූප ධර්මයට ප්‍රත්‍යයද නැද්ද නාමේ රූපයට ප්‍රත්‍යයයි හරිද ඒ කර්මය නැමැති නාම ධර්මයේ හැවත් ඒ සිතුවිල්ල හැවත් ඒ නාම ධර්මයේ අවිද්‍යාව කියන නාම ධර්මයේ ප්‍රත්‍යයද අවිද්‍යාව කියන නාම ධර්මයට චන්දරාගය කියන නාම ධර්මයේ ප්‍රත්‍යද නැහැ. එතකොට චන්දරාගය කියන්නේ තණ්හාව සමුදාරි සත්‍යයයි. ඉදිරියට අරගෙන බලන්න ශරීරයේ තියෙනවා වෙනස් වෙන්නේ නැද්ද? මේකෙන් ඉඳ කොයි වෙලේ හරි අඬනවද, දුක් වෙනවද, ශෝක වෙනවද, කනගාටු වෙනවද, වැළපෙනවද නැද්ද? ශරීරයේ වෙනස් වීම විපරිණාමය නිසා දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා, වැළපෙනවා. අනේ මගේ අත උස්සන්න බෑ. සතුට වෙනවද? අනේ මගේ ධනිස්සනවන්න බෑ. කවුද සතුට වෙන්නේ කියලා? ඒක දුක් වෙනවද? එහෙනම් මේක ඇති කරන්නේ මොකද්ද? සතුටද දුකද? ඒක සත්‍යද අසත්‍යද? සත්‍ය. පුටු වල වාඩි වෙන්නේ මේ වාඩි වෙන්න බැරි හින්දා දුක හින්දා. නේ? නේද පෙරලලා නැද්ද දුකට? දුකට නේද පෙරලලා දෙන්නේ. සත්‍යද අසත්‍යද? එහෙනම් මේකට චන්දරාගය තියෙනවද නැද්ද? තියෙනවද? නැහ කවද වෙනකන් තියාගන්න බලාපොරොත්තු වෙනවද? දැනුත් පුළුවන් මේකට තියෙන චන්දරාගයයි කරන්න. ඕකේ හෙලියට ගිහිල්ලත් පුළුවන් ඕන. ගෙදරට ගිහිල්ලත් පුළුවන් ඕන. බැරිද? කොච්චර වෙලා යනවද? එක සිටවිල්ල මේ පැත්තට හැරුවා ඉවරයි. චන්ද්‍රාගය පවතින සිතුවිල්ල චන්ද්‍රාගය නැති සිතුවිල්ලක් බවට පරිවර්තනය කරා. එතකොට බලන්නකෝ දුකෙන් නිදහස්ද නැද්ද? එතකොට දුකෙන් නිදහස් වෙන්න කොච්චර කාලයක් ගතද? ඉතින් ඔක අහන්න බුද්ධ ගාවට යන්න ඕනේද? gedara නෙමෙයි දුක තියෙන්නේ. ආ හරි. මේ ධර්ම දේශනාව අවසන් කරන්න කියන කාලය. දැන් බලන්න මේ හේතුඵල නෙමෙයිද තියෙන්නේ. එතකොට අපි හේතු අයින් කරන්න ඕනේ නේද? ඒතර ඵල නිරෝධයක් තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා හේතු අයින් කරන්න. මේක දුකට අයිති එක. ඒ දුක හදන්නේ මේ හේතුව නිසා මානිනෝ හේතු අයින් කරොත් මේ ඵලය හැදෙන්නේ නැහැ. ඵලය නිරුද්ධයි. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. එහෙනම් අපි නිදහස් වෙන්නේ දුකෙන් නෙමෙයිද? දුකෙන් අපි නිදහස් වෙන්නේ. ඒ తాවකාලික වශයෙන්ද සදාකාලික වශයෙන්? සදාකාලික වශයෙන්. එයි ආයේ මේ කවදාවත් මේව හටගන්නේ මේ හටගන්න නැත්නම් දුකෙන් නිදහස්නේ සදහඩ. ඒ තමයි නිවන. ඒ තමයි නිබ්බානම් පරම සුඛං. මේක හට ගන්නවද මේක පවතිනවද ක්‍රියාත්මක වෙනවද දුක විඳින්න වෙනවා හරිද එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා අදට හරි අහන්න පතරෙන් නිවනට බණ කිවි තේරුම් ගන්න මේක අවබෝධ කරගන්න පුළුවන් මේ හේතුඵල ධර්ම අවබෝධ කරගන්න පුළුවන් හේතු අයින් කරන්න ඵල නිරෝධයක් තියෙනවා හැබැයි ඒක අවබෝධයෙන් කරන්න ඕන එකක්. එතකන් කරන්නේ අවබෝධය දාට අයින් කරනවා. ඒකයි ධර්මය අවබෝධ කරගන්න කියන්නේ. ඒකත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් බව සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු